විසුද්ධි මාර්ගය අපි වෙන් කරගත්තේ ඒ විසුද්ධි මාර්ගය තුලින් කොහොමද මේ පිළිවෙලින් සෝවාන් සක්‍රුදාගාමි අනාගාමි අරිහත් කියන සතර මාර්ග සතර ඵල ලබලා උතුම් වූ නිවනින් සැනසෙන්නේ කොහොමද කියන කාරණය ඒ විසුද්ධි මාර්ගය තුලින් විස්තර කරන්න. ඒකෙන් අපි මේ වෙනකොට මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග නොමග. ඒතර මගට නිවැරදි මගට අපි අනිවාර්යෙන් වැටෙන්න ඕනේ. ඒ නිවැරදි මග එලිකලේ එකම ශාස්ත්‍රඥ වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ කායන මග හැර තවත් මගක් නැහැ මේ සියලු දුක් සදාටම නිමාවටපත් කරන්නේ. తాවකාලික වශයෙන් අකුසල කර්මවල විපාක යටපත් කරලා කුසල කර්මවල විපාක මතු කරගෙන යම් කාලයක් සුවසේ ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණත් නැවත අර අකුසල කර්ම කුසල කර්මයේ ශක්තියත් යම් කාලයක ගෙවිලා අවසන් වෙනවා. ඊටින් පස්සේ කුසල කර්ම නැත්තම් කුසල කර්ම ඒ ගෙවිලා අවසන් වුණාම ඊට පස්සේ එන්නේ අකුසල කර්ම. ඒ අකුසල කර්මවල ප්‍රතිඵල වශයෙන් දුක් විපාක. ඒ නිසා තමයි කෙනෙක් යම් කෙසේ කෙනෙක් දිව්‍ය ලෝකේ ඉඳලා දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් විඳලා ඒකේ ආයුෂ අවසන් වුණාම එයා එතනින් කෙලින්ම නිරයට යන්න පුළුවන්. ඒතර කුසල කර්මය බලවත් නිසා ප්‍රතිසන්දිය දිව්‍ය ලෝකයක හදාගත්තා ඒතර ඒ අනුව යම් ආකාරයක සැප විපාක වින්දා ඒකේ අවශ්‍ය ඉවරයි ඊට පස්සේ නැහැ කුසල කර්මයේ උපස්තම්භක වශයෙන් සහයෝගයක් දෙන්න කුසල කර්ම නැහැ ඊට පස්සේ උපස්තම්භක වගේ උපස්තම්භක වශයෙන් සහයෝගය දෙන්නේ අකුසල කර්ම. ඒතර ප්‍රතිසන්දි ආශ්‍රය ඉවරයි. එතකොට යා කෙලින්ම යනවා නිරයට. ඒ අකුසලේ විපාක වශයෙන්. තියෙන නිසා එවැනි ආකාරයේ ගමන් අපි ඒක ගණනයක් කරන්න බෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අනන්ත අප්‍රමාණ භවයන් අපි මේ විදිහට දුක් සහිත තැන් අනන්ත අප්‍රමාණ දුක් සහිත තැන් වලට වැටුණා කොහොම වුණත් මුළු සංසාරයේම දුකයි කියන එක තමයි මොන භවයක මොන තැනක ප්‍රතිසන්දි ගත්තත් දුකයි කියන කාරණේයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකට හේතුව අනිත්‍ය නිසා. නিত্য එකම ස්ථානයක්වත් නැහැ අවීචි මහනිරයත් අනිත්‍යයි. කල්පයක් ආයුෂ ඒකත් අනිත්‍යයි. නේව සංඥා ඥාසඤ්ඤායතනේ කල්ප 84000යි ඒකත් අනිත්‍යයි. එනම සෑම තැනක්ම අනිත්‍යයි. ඒකට සුද්ධාවාස නම් ඒ අනිවාර්යෙන් පිරිනිවන් පානවා. නিত্যයි කියන්නේ ඒවත් කල්ප 1000ක් කල්ප 2000ක් කල්ප 4000ක් කල්ප 8000ක් කල්ප 16000ක් ආයුෂ. ඒතරේ හැබැයි ඒ ප්‍රතිසන්දි ගන්න අය නැවත දුකටපත් වෙන්නේ නැහැ. ඒ අයලා ඒම ඒ ආකාරයෙන්ම ඒ ස්ථාන වලින් යම් එකකින් කොවිහ වෙන්න පුළුවන්. එක්ක අතප්ප වෙන්න පුළුවන්. එක්ක සුදස්ස වෙන්න පුළුවන්. එක්ක සුදස්සි වෙන්න පුළුවන්. එක්ක අකනිට්ට වෙන්න පුළුවන්. මේ කොතනින් හෝ එයා පිරිනවන් පානවා. එහෙම නැත්නම් පිළිවෙලින් අනුපිළිවෙලට අකනිට දක්වා ගිහිල්ලා පිරිනවන් පානවා. එතකන් අපිට සසර ගමනක් තියෙනවා. මේ සසර ගමන යන්නේ කොහොමද? ඒක නවත්තන්නේ කොහොමද කියන කාරණය බුදුරජාණන් වහන්සේ තරම් පැහැදිලිව දේශනා කරපු තවත් ශාස්ත්‍රඥ වහන්සේ නමක් නැහැ ලෝකේ. තථාගතයන් වහන්සේ පෙන්වුවේ මේ සංසාරේ යන්නේ කොහොමද? ඒක නවත්තන්නේ කොහොමද? එතන සසරේ සිදුවෙන සිදුවීමත් පෙන්වනවා ඒ සිදුවීම නැවත නවතන හැටිත් පෙන්වනවා. සිදුවීම හොඳයි කියලා හිතෙන තාක් කල් ඉතින් ඒ සිදුවීම ගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ එපයි කිව්වේ නෑ හැබැයි දුකයි කිව්වා. එපා කිව්වේ නෑ හැබැයි දුකයි කිව්වා. එහෙනම් අපි නැවතත් එවැනි තැනක් ප්‍රාර්ථනා කරනවා නම් බලාපොරොත්තු වෙනවා නම් අපිට බලාපොරොත්තු වෙන්න වෙන්නේ දුක. මොකද තථාගතයන් වහන්සේ සියලු ලෝක සත්‍යා කෙරේ මහත් වූ අනුකම්පාවෙන් කරුණාවෙන් මේ ධහම ලෝකයට දායාද කළේ දුකෙන් නිදහස් කරන්න. දුකෙන් නිදහස් වෙන්න නම් අපි මේ පැවැත්ම වෙනුවට ගන්න වෙන්නේ නැවැත්ම. ඒතර තමයි දුකෙන් නිදහස්. දේ සඳහා තමයි අපි මේ විසුද්ධි මාර්ගය අරගෙන ඒ විසුද්ධි මාර්ගය තුළින් මේ පැවැත්මත් හා නැවැත්මත් දේශනා කරනවා. පැවැත්ම කොහොමද වෙන්නේ කියන එක හේතුඵල ධර්මයට අනුව නැවැත්ම කොහොමද සිද්ධ වෙන්නේ හේතු අයින් කරොත් ඵල නිරෝධයක් වෙන ආකාරය මේ විසුද්ධි මාර්ගය ඔස්සේ අපි දේශනා කරනවා ඒකේ අද දේශනාවට අයිති වෙන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය අපි ගන්නවාද මේ වේදනාව කියන ධර්මතාවය. මොකද වේදනාව කියලා ධර්මතාවයක් තියෙනවා ලෝකේ. ඒ වේදනාව ත්‍රිවිධයි. ප්‍රධාන වශයෙන් ගත්තොත් ත්‍රිවිධයි. කියන්නේ තුනයි ආකාර. ඒ තමයි සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ හේවත් උපේක්ෂා වේදනා. මේ වේදනා තුනයි. ඒතර මේ වේදනා තුන දුක් වෙන්නේ කොහොමද? ඒතර සැප වේදනාව දුක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හැබැයි ඒකට වචනයක් දාලා තියෙනවා සැප වෙක් කියන. ඉතින් සැප නම් දුක් වෙන්න බෑනේ. දුක කියන්නේ වෙන එකක්. සැප කියන්නේ වෙන එකක්. දුකේ විරුද්ධ අර්ථයනේ සැප කියන්නේ. සැපේ විරුද්ධ අර්ථය දුක. එහෙනම් සැප වේදනා නම් දුක් වේදනා වෙන්න බෑ. දුක් වේදනා නම් සැප වේදනා වෙන්න බෑ. හැබැයිම වෙනවා. වෙන්නේ අනිත්‍ය නිසා. සැප වේදනාව අනිත්‍ය නිසා ඒක පෙරලනවා දුකට. හැබැයි දුක් වේදනාවත් අනිත්‍යයි ඒකත් පෙරලනවා සැප වේදනාවට. මෙතන බුදුරජාණන් වහන්සේ මේක පෙන්වන්නේ ක්‍රියාවක් හැටියට විසක් මේ විඳින පුච්චලයේ සම්බන්ධ කරගෙන නෙමෙයි. විවිධ පුජ්‍යලයක් සම්බන්ධ කරගෙන මේ ධර්මතාවය අපි පරීක්ෂා කළොත් අපිට මේ ධර්මතාවය තේරෙන්නේ නැහැ අවබෝධ වෙන්නේ වේදනාව තුලින් අපි එන්න ඕනේ සම්මාදිට්ඨියට. ඒතර සම්මාදිට්ඨියට එන්න නම් විදර්ශනාව හා මේ පසුගිය සති කීපෙම අපි මේ පිළිබඳව තමයි කතා කළේ. මේ විදර්ශනාව හා මාර්ගය ගලපගන්නේ කොහොමද කියන එක. විදර්ශනාව තුළින් මාර්ගය බහින්න ඕනේ. තරම් විදර්ශනාව මාර්ගයත් එක්ක ගැලපෙන්න ඕනේ. ඒ කියන්නේ නිවැරදි මාර්ගයත් එක්ක ගැලපෙන්න ඕනේ. වැරදි මාර්ගයට ගැලපුණොත් අපි ඒ විඳීම ගන්නෙ විඳීමක් හැටියට, වින්දනයක් හැටියට, ආස්වාදයක් හැටියට, සතුටක් හැටියට, සොම්නසක් හැටියට. දුක් වේදනාව අපි ප්‍රතික්ෂේප කරනවා. ඒක ඊට ඉක්මනින් අයින් කරගෙන ආයි සුඛ වේදනාවට අපි පරිවර්තනය කරගන්න උත්සාහ ගන්නවා මහන්සි ගන්න. එහෙනම් දැන් වේදනාව කොහොමද විදර්ශනාව තුළින් සම්මාදිට්ඨියට එන්නේ. ඒතකොට සම්මාදිට්ඨි කියන එක අපි දැන් පසුගිය සති කීපෙම කතා කළේ සම්මාදිට්ඨියට ආවොත් තමයි නිවැරදි මග විවෘත වෙන්නේ. එතකන් නිවැරදි මගක් විවෘත වෙන්නේ නැහැ. සම්මාදිට්ඨියට එනතුරු නිවැරදි මග විවෘත වෙන්නේ නැහැ. ඒ තාකල් වැරදි මග. ඒතර වැරදි මගට අපි කියනවා මිත්‍යා දිට්ඨි සමාදාන. වැරදි මග අනුගමනය කරන අයට කියන්නේ මිත්‍යා දිට්ඨි සමාදානය. නිවැරදි මග අනුගමනය කරන අයට අපි කියනවා සම්මා දිට්ඨි සමාදානය කියලා. දැන් නිවන් දකින්න පුළුවන් සම්මා දිට්ඨි සමාදානයෙන්. දුගති ප්‍රතිසන්දියක් ගන්න පුළුවන් මිත්‍යා දිට්ඨි සමාදානයෙන්. එහෙනම් අපි කවුරුවත් කැමති නැහැ දුගති ප්‍රතිසන්දියක් ගන්න. ඒ කියන්නේ අලුත් භවයක් ඒක දුගති එකක්. ඒ කියන්නේ අපාය හෝ තිරිසන් ලෝකය හෝ പ്രേත ලෝකය. අපි ඒව ප්‍රතික්ෂේප කරනවා. ඔය හරි දුක්. අපි දන්නවා ඒවැ දුක් වල ස්වභාවයක් දන්නවා. එහෙනම් අපි සම්මාදිට්ඨි සමාදාන වෙන්න ඕනේ. ඒක සම්මාදිට්ඨි සමාදාන වුණොත් අපිට වර්තමානයේ යම් ආකාරයක සතුටින් ගත කරලා ඊගාව ප්‍රතිසන්දිය ගන්න ස්ථානයත් සුගති ප්‍රතිසන්දියක් අරගෙන ඊට ඉක්මනින් ඒ සුගති ප්‍රතිසන්දි සුගතියත් එක්කම නිවන් දකින්නතරම සුගති. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි අපේක්ෂා කරන්නේ. එහෙමනම් අපි සම්මාදිට්ඨි සමාදානයට එන්න ඕනේ. සුගතියක ප්‍රතිසන්දියක් අරන් සුවසේ නිවන් දකින්න කැමති යම්කිසි කෙනෙක් ඉන්නවා නම් එයා නියත වශයෙන්ම වෙනස් සම්මාදිට්ඨි සමාදානයක් වුණා. ඒතර සම්මාදිට්ඨි සමාදානෙ වෙන්න නම් අපි නිවැරදිව වේදනාව පිළිබඳව නිවැරදිව විදර්ශනා කරන්න ඕනේ. විදර්ශනාව තුළින් වේදනාවේ වැරදි නිවැරදි ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. මොකද වේදනාව පිළිබඳව අපි ගන්නවා අපි පුරුදු වෙලා තියෙන වැරදි ආකාරයට දකින්න වැරදි ආකාරයට ගන්න ඒ තමයි මම වේදනාව විඳිනවා. ඒ වේදනාව මගේ. ඒ වේදනාව මට කියන මේ ස්වභාවයෙන් අපි හිතන්න පුරුදු වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක වැරදියි. වේදනාව විඳින්නේ මම වේදනාව මට අයිති වේදනාව මගේ කියලා යම්කිසි කෙනෙක් හිතනවා නම් ඒ සිතුවිල්ල වැරදි. එතකොට අපි එහෙම හිතන ඒ සිතුවිල්ල වැරදි කියන්නේ එහෙනම් සමාදානයේ මිත්‍යාදික්කය. වැරදියට නම් හිතුවේ ඒතර සමාදාන වෙලා තියෙන්නේ මිත්‍යාදික්කය. සම්මාදික්ක සමාදානය තුළින් අපි බුදුරජාණන් වහන්සේ අපට මේ දුකෙන් නිදහස් වීම සඳහා මගක් දේශනා කළා මාර්ගයක් දේශනා කළා පිළිවෙතක් දේශනා කළා ඒ තමයි සීල සමාධි ප්‍රඥා කියන ධර්මතා තුන ඇතුළත් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේත් ලෝකෝත්තර පැත්ත ඒ කියන්නේ ලෝකයෙන් එතර කරන පැත්ත. ලෝක තුනයි තියෙන්නේ. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. මේ ත්‍රිවිධ ලෝකයෙන් ඈතර කරනවා ඒ සමාධිය. ත්‍රිවිධ ලෝකයෙන් ඈතර කරවන්නේ. ලෝකෝත්තර පැත්තට. යන්න නම් සම්මාදිට්ඨි සමාදානයක් ඕනේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතන නිවැරදි මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒකේ ලෝකෝත්තර පැත්තට හැරෙන්නනම් අපි මේ වේදනාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරය නිවැරදිව දැනගන්න ඕනේ නිවැරදිව දැක ගන්න ඕනේ. ඒකට කියනවා විදර්ශනා කියලා. අපි වේදනාව විදර්ශනා කරනවා. ඒතර වේදනාව විදර්ශනා කරනකොට අපි හැබැයි හරියට මගට වැටෙන්න ඕනේ. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන්. පටන් ගන්නෙම සම්මා දිට්ඨියෙන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයට. දැනෙන පටන් ගන්න තැනම අපිනි වැරදි කරගන්න ඕනේ. එහෙනම් වේදනාව අපි දන්නවා වේදනාව විඳින පුච්චලයක් නෑ කියන එක. අපි මේට කලින් ඒ පිළිබඳව හොඳට කතා කරලා බෙදලා වෙන් කරලා පෙන්වලා දීලා තියෙනවා. වේදනාව කියන එක පුජ්‍යලයක් විඳින එකක් නෙමෙයි ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක්, උපකාරයෙන් උපන් ධර්මයක්, හේතුන්ගෙන් සකස් වෙච්ච ධර්මයක් කියන එක. දැන් අපිට ඒ වේදනාව ඒ වින්දනේ විඳීම පිළිබඳව අපිට දුක්ඛේ ඥානයක්. ඒ කියන්නේ දුක පිළිබඳව නුවණක් ඕනේ. දුක පිළිබඳව නුවණක් කියන්නේ චතුරාර්ය සත්‍යයෙන් පළවෙනි සත්‍ය අවබෝධ කර ගැනීමට කියනවා දුක්ඛේ ඥානං කියලා. දුක පිළිබඳව නුවණක් කියලා. ඒතර දුක්ඛේ ඥානං දුකක්මයි තියෙන්නේ කියලා නුවණින් දැනගන්න එහෙනම් අපි වේදනාව විදර්ශනා කරන්න ඕනේ. ඒ වේදනාව විදර්ශන විදර්ශනා කරනකොට මාර්ගයත් එක්ක ගැලපෙන්න ඕනේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය එක්ක ගැලපෙන්න ඕනේ. සම්මා සංකප්පයත් එක්ක ගැලපෙන්න. ඒ කියන්නේ නිවැරදිව කල්පනා කරන්න ඕනේ, නිවැරදිව දකින්න ඕනේ. දැන් කොහොමද වේදනාව විදර්ශනා කරලා නිවැරදිව කල්පනා කරන්නේ නිවැරදිව දකින්නේ දැන් අපි දන්නවා චක්කු සම්පස්සජා වේදනා කිව්වහම නාම ධර්ම තුනක් හා රූප ධර්ම දෙකකුයි ක්‍රියාත්මක වෙන්නේ විඳින කෙනෙක් පුච්චලේ නැහැ කියන එක. ඒක කොහොමද ගන්නෙ? චක්කු සම්පස්සජා වේදනා කියනකොට නාම ධර්ම තුනක් රූප ධර්ම දෙකක්. ඒ තමයි චක්කු විඥාණය. ඒ වගේම චක්කු සම්පස්සය ඒ ස්පර්ශය නිසා විඳීමේ සිත. එතකොට එතන සිත් තුනක් තියෙනවා. ඒ සිත් තුන නාම ධර්ම. අසහ රූප රූප ධර්ම. චක්කු සංපස්සජා වේදනා අන්න අපි විදර්ශනා කරන පිළිවෙල හරි. විදර්ශනා කරන පිළිවෙල හරි නාම ධර්ම තුනක් හා රූප ධර්ම දෙකක්. අර රූපේ නාමයට ප්‍රත්‍යයයි නාමයේ රූපයට ප්‍රත්‍යයයි. විඥාණය හටගන්න රූපය ඕනි. ඒතර රූපය නිසා විඥාණය හටගන්නවා. ඒතර රූපය නාමයට ප්‍රත්‍යයයි. නාමය රූපයට ප්‍රත්‍යයයි. සිත හටගන්න රූපය ඕනි. ඒතර රූපය කියන්නේ සතර මහා ධාතු. ඒතර ඒක ඕනේ සිතක් හදන්න. මොනතෝ සිතක් හදන්න බෑ. එහෙනම් රූපය නාමයට ප්‍රත්‍යයයි. ඒ නාමය උපදින්න රූපය හේතුයි. ඒතර රූපය ප්‍රත්‍යයයි. නාමයේ රූපයට ප්‍රත්‍යය රූපය නාමයට ප්‍රත්‍යය. දැන් ඇස කියලා දැනගන්නේ සිතින්. එතකොට ඒ සිත උපද වෙන්න රූපය ඕනේ. හ්ම්. ඒ නාමයට රූපය ප්‍රත්‍යයයි. එතන රූපය නාමයට ප්‍රත්‍යය වෙන්නේ බාහිර රූපයක් ඕනේ අර සිත හදන්න. දැස කියලා අපි සිතුවිල්ලක් හැදුවොත් ඇස විතරයි. එතකොට ඇස කියන්නේ රූපයක්. සිත කියන්නේ නාමයක්. දැන් සිතින් ඇස පිළිබඳව දැනගත්තා. ඇසයි රූපයයි නිසා සිතක් හැදෙනවා. ඇසයි රූපයයි නිසා සිතක් හැදෙනවා. දැන් එතකොට ඒ කරුණු තුන එකතු කරන්නේ ස්පර්ශය ස්පර්ශය නිසා විඳීමේ සිතක් හැදෙනවා. ඒතර විඥානය තියෙන තැන ස්පර්ශය තියෙනවා. ස්පර්ශයෙන් නිසා විඳීමේ සිතක් තියෙනවා. දැන් ඒතර ස්පර්ශයේ වේදනාවට ප්‍රත්‍යයයි. දැන් වේදනාව දුකයි කිව්වේ කොහොමද එතකොට බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ දුකයි කියන දුකයි කිව්වේ වේදනාවේ ආශයක චිතක්ෂණයයි චිතක්ෂණයක් තුළ ඇති වෙලා ඇති වෙලා නැති වෙන හින්දා ඇතිවන ශණයෙන් නැති වෙන හින්දා වේදනාව දුකයි එයි රැඳෙන්න බෑ යාට මොහොතක්වත් ඉන්න බෑ. ෂණයයි එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. එහෙනම් ඒ ඇතිව නැතිවීම මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ දකින්න කියන්නේ අනිත්‍ය වශයෙන්. අනිත්‍ය වශයෙන් දකින්න කියන්නේ. දේ විතරක් නෙමෙයි. දුක් වශයෙන් දකින්න කියනවා. ඒයි. වේදනාවට වේදනාව හේවත් ඒ විඳීම හේවත් වින්දනයට ඉඩදීම තුල ඒ පුජ්‍යලයාගේ සිත ඒ වේදනාව තුල ඇලෙනවා. වේදනාවට ප්‍රිය කරනවා. වේදනාවට ආස කරනවා. ඇලුම් කරනවා. එතකොට තණ්හාව හටගන්නවා. එතන අනිත් කාරණය තමයි මේ වේදනාව උපදවන්න අපේ සිතට නිරන්තරයෙන් තද කිරීම පීඩනයක් දෙනවා. ඒ සැප වේදනාව ඇති කරගන්න. සෝමනස්ස වේදනාව ඇති කරගන්න පීඩනයක් දෙනවා. නිරන්තරයෙන් පීඩනයක්. ඒතර පීඩනය දෙන්නේ පුංචලයකට නෙමෙයි. සිතටයි. සිත කියලා දෙයක් නැහැ. ඒතර නැති එකටයි මේ පීඩනයක් දෙන්නේ. ස්ථීරවම නැහැ සිතක් කියන දෙයක්. අර ඇසයි රූපය නිසා හටගත්තා. දෙතර සිතක් කියනවා හටගත්ත තැන. හැබැයි යාට ඉන්න බෑ ඇති වෙනසනේ නැති වෙනවා. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කිව්වා. ඒ ඇති වෙනසනේ නැති වෙන නිසා දුකයි කිව්වා. දැන් දුකට හේතුව අපි හිතන හදනවා ඒ වේදනාවට සිත ඇලෙනවා. ආ එහෙනම් ද වේදනාවයි දුකට දුකට හේතුව එතනම හදනවා. ඒ කොහොමද? ඒ වේදනාවට ඇලෙන්නේ. වේදනාපච්චය තණ්හා. හ්ම්. එහෙනම් විඳීම තුල තෘෂ්ණාව හට ගන්නවා. ඒතර තෘෂ්ණාව හටගන්නවා කියන්නේ samudāri සත්‍යයයි. දැන් වේදනාව දුක්ඛාරය සත්‍යයයි. ඒ කොහොමද ඇතිවෙනසනේ නැති වෙනවා. ආයි ඇති වෙනවා ඇති වෙනසනේ නැති වෙනවා ඇති වෙනවා ඇති වෙනසනේ නැති වෙනවා අනිත්‍ය තියෙනවා එතන දුක තියෙනවා. එහෙනම් දැන් දුකට හේතුව අපි එතනම හදනවා. ඇයි? අපට ඒ ස්වභාවය තේරෙන්නේ නැති නිසා ඒ උද්‍යව්‍යා ඥානය නැති නිසා, භංග ඥානය නැති නිසා, බයතුපට්ඨාන ඥානය නැති නිසා, ආදීනවානු දර්ශන ඥානය නැති නිසා, නිබ්බිදානු ඥානය නැති නිසා, මුඤ්ඤිත කම්මඤ්ඤතා ඥානය නැති නිසා මේ ඥාන නැති නිසා අපි ඒකට ප්‍රිය කරනවා, ඇලුම් කරනවා. එතකොට තණ්හාව උපදිනවා. ඒ තණ්හාව උපදිනවා කියන්නේ samudārya. ඒ තමයි හේතුව. එතකොට අපි හදන්නේ දුක හා දුකට හේතුව හදනවා. දැන් බුදුර එතකොට එන අපිට දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන. ඒ කියන්නේ දුක කියන එක දන්නෙත් නෑ දුකට හේතුව දන්නෙත් නෑ. දුක්ඛ නිරෝධය අඥාන. දැන් ඒ හේතු අයින් කළොත් ඒ කියන්නේ තෘෂ්ණාව අයින් කළොත් ඒ කියන්නේ අර විඳීමට වින්දනයට වේදනාවට සුඛ වේදනාවට දෙප්‍රිය කරන්නේ. ඒකට ඇලෙන්නේ නැත්තම් එහෙනම් Nirodha හෙවත් නිවනයි. අපිට මේ වේදනාව විදර්ශනා කරලා අපි මාර්ගයට අපේ මනස අවතීර්ණ වුණාද වැටුණාද මාර්ගයට අනුගතද කියන එක අපි නුවණින් දැනගන්න ඕනේ නුවණින් දැක ගන්න ඕනේ මොකද තථාගතයන් වහන්සේ රූපයක් දුකයි කියනවා වේදනාවක් දුකයි කියනවා සංඥාවක් දුකයි කියනවා සංස්කාරයනොත් දුකයි කියනවා විඥානයක් දුකයි කියනවා දුකයි කියනවා අපි ගන්න මේ එකක් වේදනාව අපි විඥාන පිළිබඳ ස්පර්ශ පිළිබඳ රූප පිළිබඳ පසුගිය දිනවල කතා කරා. මේ විදර්ශනාව හා මාර්ගය හා ගලපන්නේ කොහොමද කියන එක. ඒතර මග්ගම් මග්ග ඥාන. ඒතර මග. මග නම් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයටම අවතීර්ණ වෙන්න ඕනේ. වෙන මගක් ගියොත් විඳීම හොයන්න දැන් ලෝකේ විවිධ පුච්චලෝ මේ විඳීම හොයනවා විවිධ තැන්වලට ගිහිල්ලා. විවිධ වෘත අනුගමනය කරලා විවිධ දේවල් විශ්වාස කරලා ඒ සුඛ සෝමනස්ස වේදනා හොයනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම කාටවත් මේ සුඛ සෝමනස්සයන් හොයලා දෙන්න බෑ. තමන් පෙර කරගෙන තියෙන කර්ම ශක්තියින් අනුව තමයි මේ සුඛ සෝමනස්සයන් හටගන්නේ. ඒකට කියන්නේ විපාක විඥාන. සෝමනස්ස සතුට සහගත සිත් හදන්න ඒකට කියන්නේ කුසල විපාක සිත්. ඒක විපාක සිතක්. එතකොට විපාකයක් විඳින්නේ කර්මයක් කරලා. එහෙනම් ඒක කාටවත් හදන්න බෑ. සුඛ සෝමනස්ස සිත් කාටවත් හදන්න බෑ. ඒක විපාක විඥානයක්. ඒකට කියනවා සෝමනස්ස සහගත. එතකොට සතුටු සහගත. එතකොට විපාකය කියන්නේ Taman ඒක විඳිනවා. එතකොට ඒක කුසල විපාකයක් බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒක අපි දන්නවා. දැන් අහේතුක සිද්ධාහාට ගත්තොත් ඒකේ අකුසල විපාක හතක් තියෙනවා. කුසල විපාක අටක් තියෙනවා. හැබැයි ඒක උපේක්ඛා සාගතයි. හැබැයි සුඛ සාගත කාය විඥානය කියලා එකක් තියෙනවා. දුක්ඛ සාගත කාය විඥානය කියලා එකක් පෙන්නනවා. ඒක අකුසල විපාක වශයෙන්. සුඛ සාගත කාය විඥානය කියලා එකක් පෙන්නනවා. සෝමනස් සාගත සම්තිරණ කියලා එකක් පෙන්නනවා. සම්පටිච්ඡන කියලා එකක් පෙන්නනවා. එහෙනම් ඒ සැප විපාකයි. ඒතර සැප විපාක තවත් බාහිර කෙනෙකුට ඇති කරන්න බෑ. සකස් කරන්න බෑ, පිළියෙල කරන්න බෑ. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ඒක කර්මයෙන් සකස් වෙන එකක් ඒ විපාකසිත. ඉතින් මේක මේ අභිධර්මය දන්න අය නම් මේක හොඳට තේරෙනවා. එලට වැටහෙනවා. එහෙනම් වේදනාව පිළිබඳව අපි නිවැරදිව විදර්ශනා කළොත් අපි නිවැරදි මඟට බහිනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි ආරම්භයම සම්මාදිට්ඨි ඊගාව එක සම්මා සංකප්පය. නිවැරදිව කල්පනා කරනවා නිවැරදිව විතර්ක කරනවා. විතර්ක කියන්නේ කල්පනා කරනවා. නිවැරදිව ਵਿਚාර. නිවැරදිව සොයා බලනවා. හැබැයි සිතින්. ඒතොර සිතින් අපි නිවැරදිව කල්පනා කරනවා නිවැරදිව සොයා බලනවා. මේ වේදනාව දුක හා හේතු ඒතොර දුක දුකට හේතු දුක නැති කිරීම නැති කිරීමේ මාර්ගය ඒ වගේම පෙර භවයට සම්බන්ධ කරලා බලනවා. ඉතින් ලබා ගන්න අවබෝධය ඒක සමාධිය. එහෙනම් දැන් වේදනාව පිළිබඳව නිවැරදිව දැනගන්න නිවැරදිව දැක ගන්න. ඒතර ඒක ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න කියනවා කියන එක හරියටම විශ්වාස නම් එයා සම්මාදිට්ඨිය. මොකද සත්‍ය වශයෙන් ස්පර්ශ ප්‍රත්‍යයෙන්ම තමයි හටගන්නේ. ස්පර්ශය නොවුනොත් විඳීමේ සිතක් හදන්න බෑ. ඒ විඳීමේ සිත දුකයි කියන එක අවබෝධ කරගත්ත දුක්ඛේ ඥාන. ඒතර විඳීමට ඇලෙනවා කියන එක තෘෂ්ණාව එහෙනම් ඒක samudāri සත්‍ය. ඒක නිවැරදි අවබෝධ මේ විඳීම තුළ ඇලෙනවා එතකොට තණ්හාව හටගන්නවා කියන එක දකිනවා නම් සම්මාදිට්ඨිය. දැන් ඒ තෘෂ්ණාව විඳීමට තියෙන ආසාව ඇල්ම කැමැත්ත අයින් කළොත් එහෙනම් දුක වැටෙනවා. වේදනාවයි දුකට වේදනාවට ඇලෙනවා ඒ එහෙනම් ඒ දුකට ඇලෙන හේතුව අපි එතන හදනවා. ඒතර හේතුව අයින් කරනවා තෘෂ්ණාව අයින් කරනවා. එහෙනම් සැප වේදනාවට තියෙන තෘෂ්ණාවත් අයින් කරනවා. දුක් වේදනාව අයින් කරගන්න තියෙන තෘෂ්ණාවත් ඒකටත් සිත අයින් කරගන්නවා. ඒ දුක් වේදනාව නැති වෙයි යම් වෙලාවක. දැන් අසනීපයක් වුණොත් ඒකට අපි බෙහෙතක් එකක් ගන්නවා. බෙහෙත් මොන හරි අරගෙන මේ වේදනාව දුරු වෙනවා. ඉතින් ඒකට අපි හැබැයි තරහා වුණොත් හරි එහෙම නැත්නම් ආසා වුණොත් හරි ඒක ඉවත් කරගන්න තියෙන ආසාව ඒකත් තෘෂ්ණාව. ඒකත් එක්ක ගැටෙනවා නම් ඒ දෝමනස්ස සහගත සිතත් එක්ක ගැටෙනවා නම් එතන ද්වේෂය. ତොර ලෝභයයි ද්වේෂයයි ක්‍රියාත්මක වෙන්න බෑ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ක්‍රියාත්මක වෙන්නේ අලෝභයයි ද්වේෂයයි. කුසල ඒ දෙකත් ඕනේ නිවැරදි සම්මාදිට්ඨියට ඒ ඇවිල්ලා ලෝකයෙන් එතර කරවන කාම ලෝකයෙන් එතර කරවන ස්වභාවයේ නිවැරදි වූ සම්මාදිට්ඨිය. මේක ගැඹුරුයි ටිකක්. හැබැයි තේරුම් ගන්න පුළුවන්. එතන Nirodha. එහෙනම් ඒ වේදනාවට තියෙන ඇල්ම ආස්සාව කැමැත්ත සිත අයින් කළොත් සහ මුලින් ඒ දුක්ඛ නිරෝධයයි කියන එක විදර්ශනා කරලා මාර්ගයත් එක්ක ගලපන්න ඕනේ. නිවැරදිව දැනගත්තා නිවැරදිව දැකගත්තොත් මාර්ගයත් එක්ක ගැලපෙනවා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එහෙනම් ඉන්නේ එතකොට මග ඉන්නේ නිවැරදි මග. එතකොට මග්ගම් මග්ග. මග නොමග එතකොට නොමග අයින් වෙනවා. අපි ඉන්නේ මග නිවැරදි මග නිවැරදි මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට පුබ්බන්ති පෙර භවයේ. එතකොට පෙර භවයේ අපි බලනවා මේ වින්ද පුච්චලයේ විඳපු පුච්චලේ විඳින කෙනෙක් හිටියද කියලා. නැහැ. ඇයි? ද වර්තමානයේ එහෙම හම්බෙන්නේ නැහැ. විඳින පුච්චලේ වේදනා විඳින පුච්චලේ වර්තමානයේ හම්බෙන්නේ නැත්තම් අපට අතීතේ හම්බෙන්නත් බෑ. මොකද අතීතයේ පුච්චලේ ඉඳලා එපේ වර්තමානයේට පුච්චලේ කියන්නේ. ඒතර අතීතයේ පුච්චලේ නැහැ කියලා කොහොමද අපිට හොඳටම ප්‍රත්‍යක්ෂ කරගන්නේ විශ්වාස කරගන්නේ අතීතයේ සිදු වුණේ වේදනාපච්චය තණ්හා. වේදනාව නැමැති සිතුවිල්ලට ඇලීමේ සිතුවිල්ලක් ආවා. ඒතර වේදනාව නැමැති සිතුවිල්ල හැදුවේ ස්පර්ශය නැමැති නාම ධර්මයෙන්. සිතේ ප්‍රභේදයෙන්. ස්පර්ශය කියන්නේ සිතේ ප්‍රභේදයක්. වේදනාව කියන්නේ සිතේ ප්‍රභේදයක්. විඥාණය කියන්නේ විඥාණය කියන්නේ සිතක්. අලුතෙන් හටගත්තා. එතකොට වේදනා කියන්නේ ස්පර්ශය කියන්නේ සංඥා කියන්නේ සංස්කාර කියන්නේ සිතේ ප්‍රභේද. එහෙනම් පෙර භවයේ එතකොට අතීත භවයේ වේදනා විඳ පුච්චරයක් නෑ. වේදනා විඳපු පුච්චරයක් නෑ. පෙර භවයේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තේ. හැබැයි පෙර භවයේ අපි වේදනාවට ඇලුනා. වේදනාවට ආස කළා. වේදනාවට ප්‍රිය වුණා. වේදනාවට ප්‍රිය වුණා වේදනාවට ඇලුම් කළා වේදනාවට ආසා කරපු නිසා අපි ඒකට කියන්නේ තණ්හා කියලා ඇලුම් කරනවා නම් ආසා කරනවා නම් ප්‍රිය කරනවා නම් අපි ඒකට කියන්නේ තණ්හා කියලා. ඒතර තෘෂ්ණාව නිසා උපාදානිය. ඒ උපාදානයේ නිසා තමයි කර්ම. දර කර්ම භවය. කර්ම නිසා උප්පත්ති භවය. උප්පත්ති භවය නිසා ජාති ඒ කියන්නේ පහළ වුණා පහළ කරා ජාතිපච්චා ජරා මරණ. ඒතර ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. දුක්ඛ කන්දස්ස ඒ කියන්නේ දුක් කඳක්. දුක්ඛ කන්දස්ස සමුදයෝ එනං හේතු. ඒතර දුක් කඳක් තමයි අපි උරුම කරගෙන වර්තමාන භවයට ආවේ. ඒ ඇයි එහෙනම් පෙර භවයේ අපි වේදනාවට ඇලුම් කළා ආසා කළා ප්‍රිය කළා. ඒතර පටන් ගත්තේ එතන තෘෂ්ණාව. ඒතර බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා මේ නාම රූප දෙකේ ක්‍රියාව ඇදගෙන යන්නේ තෘෂ්ණාව විසින්. යමෙකුට මේ 108 ආකාර තෘෂ්ණාව නැත්තම් මේ නාම රූප දෙක ඇදගෙන යන්න බෑ. කියන්නේ නාම රූප දෙකම නැහැ. නාමය ඕනේ රූපය ඇදගෙන යන්න. රූපය ඕනේ නාමය ඇදගෙන යන්න. නැතුව බෑ. රූපය අරමුණු කරලා නාමය හට ගන්නවා. නාමය නිසා රූප හට ගන්නවා. දැන් රූපය නිසා නාම හටගන්නේ කොහොමද? කනයි ශබ්දයයි නිසා සිත නැමැති නාමය හටගන්නවා. දැන් නාමය නිසා රූපය හටගන්නේ කොහොමද? ඒ කර්මය කියන්නේ නාමයක් නේ. ඒතර කර්මයක තමයි සිත එල්ලෙන්නේ. ඒතර කර්මයක සිත එල්ලලා මේ භවයෙන් චුත වෙනකොට ඊගාව භවයේ හටගන්න පළමෙනි සිතට පිහිටන්න තැනක් ඕනේ. ඒ සිතට පිහිටන්න තැනක් ඕනේ. ඒ සිතට පිහිටන්න අපි දුන්නේ නැහැ අරූපාවචර බ්‍රහ්ම ලෝකය. අපි දුන්නේ නැහැ රූපාවචර බ්‍රහ්ම ලෝකය. අපි දුන්නේ නැහැ പ്രേත ලෝකය. අපි දුන්නේ නැහැ තිරිසන් ලෝකය. අපි දුන්නේ නැහැ නිරය. අපි ඒ සිතට පිහිටන්න දුන්නා යුක්තානුව මවගේ ගර්භාෂයේ ජලාබුච. එතකොට එතන තියෙන රූපය. එතකොට දැන් නාමයට පිහිටන්න එන රූපයක් ඕනේ. එතකොට දැන් වර්තමානයේ රූපය නිසා නාමය හටගන්න. රූප ධර්ම දෙකක් නිසා නාමය හට ගන්න. දැන් එතකොට විඳීමේ සිත ඒ සිතේ ප්‍රභේදයක්. ප්‍රතිසන්දි විඥාණය එතන පටන් ගන්නවත් එක්කම සකස් වෙනවත් එක්කම ප්‍රතිසන්දි විඥාණය අලුත් භවයේ ඒකට ඇලොම් කිරීම වශයෙන් ආසාව ඇති වෙනවා. තෘෂ්ණාව. දරේ ඒ ඒ අලුත් ඒ භවයේ ඒක අපි ආසාවෙන් විඳිනවා. එතකොට වේදනාව එතකොට ඒ වේදනාව හටගත්තෙත් ස්පර්ශයෙන්. මන ස්පර්ශයෙන්. ඒ අර විඥාණය අර යුක්තාණුව නැමැති සතර මහා ධාතුන්ට ස්පර්ශයි. එතකොට නාමය රූපයට ප්‍රත්‍යයයි. රූපේ ක්‍රියාවට. දැන් එතකොට අතීත භවයේ එහෙනම් වේදනාව තොර වර්තමානයේ අපට පේන වේදනාවයි දුකට කියන එක එහෙනම් අතීතයේත් අපි වේදනා වින්දනම් විඳීම් ඒ වින්දන එහෙනම් අපි අතීතයේත් හෙදුවේ දුක්. අනාගත භවයට අපි වේදනාව අරගෙන යනවා නම් යම් කිසි කෙනෙකුට යන්න ඕන නම් අනාගත භවයකට අරගෙන යන්නේ විදින පුච්චලයක් නෙමෙයි. දැන් අනාගත භවයට වර්තමාන භවයෙන් කිසිම දෙයක් කියන්නේ නැහැ කියන එක බුදුරජාන් වහන්සේ මනාව පෙන්වනවා. මෙතනින් චුත වෙනවත් එක්කම පළමුවෙනි සිත ප්‍රතිසන්දි සිත පහළ වෙනවා. දැන් එතකොට එතන තියෙනවා පහළ වෙනවත් එක්කම වේදනා සංඥා සංස්කාර කියන ධර්මතාවයන් ඒක ශණයෙන් හටගන්නවා. විඥානය සම්බන්ධ වෙනවත් එක්කම අර සතර මහා ධාතුවේවත් යුක්තානුයි. ඒතර වේදනා සංඥා සංකාර විඥාන කියන හතරම තියෙනවා ඒක. එහෙනම් අලුත් භවයකට යන්නේ පුච්චලයක් නෙමෙයි. එහෙනම් අර ප්‍රතිසන්දි විඥානයත් එක්කම වේදනා නැමැති සිතක් එතකොට හැදෙනවා සිතේ ප්‍රභේදයක්. දැන් බලන්න මෙන්න මේ ආකාරයෙන් නිවැරදිව දැනගන්නවා නිවැරදිව දැක ගන්නවා නම් එයාගේ සිත තියෙන්නේ විදර්ශනාවේ හා මාර්ගය. එතකොට විදර්ශනාවයි මාර්ගයයි ගැලපෙනවා. මාර්ගය කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමෙනිම අංගය සම්මා දිට්ඨිය. එහෙනම් එයාගේ මනස තියෙන සම්මා දිට්ඨිය. එයි. එයා දැක්කන ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේක හටගන්නේ. විඳින පුච්චලයක් නෑ, සත්‍යයක් නෑ. ඒතර විඳීම තුල ඇලෙනවද කියන එක දැක්කා. වේදනාපච්චය තණ්හා කියන එක. ඒ කියන්නේ samudāri සත්‍යය දැක්කා. වේදනාව දුකයි කියලා දැක්කා ඇතිවන ශරණෙන් නැති වෙන බව දැක්කා. ඒතර අනිත්‍ය ලක්ෂණය දැක්කා දුක්ඛ ලක්ෂණය දැක්කා අනාත්ම ලක්ෂණය දැක්කා. කියන්නේ තමාගේ වශයෙන් නෙමෙයි විඥාණය ස්පර්ශය ස්පර්ශය නිසා විඳීම. එහෙනම් එතකොට ඒ වේදනාව පුජ්‍යලයකට සම්බන්ධ කරලා බලන්නේ. කොටස් කොටස් වශයෙන් දකින්නේ. විඥානය වෙන කොටසක් හැටියට ස්පර්ශය වෙන කොටසක් හැටියට වේදනාව වෙන කොටසක් හැටියට සංඥාව වෙන කොටසක් හැටියට සංස්කාරය වෙන කොටසක් හැටියට එයා දකින්නේ අන වේදනාව එතකොට දකිනවා එයා එහෙනම් නිවැරදිව දකිනවා විදර්ශනා ඥානේ ඒතර එයා දකිනවා වේදනාවට ඇලෙන්න හොඳ නැහැ ඇලෙනවා කියන්නේ තෘෂ්ණාව පටන් ගන්නවා තණ්හාව ආරම්භ වෙනවා ඒතර තෘෂ්ණාව පටන් ගන්නවා තණ්හාව ආරම්භ වෙනවා කියන්නේ එහෙනම් සසරක උපතක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒතර දන්නවා යා එහෙනම් මං ඇලෙන්නේ නැතුව හිටියොත් නිරෝධයි නිරෝධය කියන කාර්ය සත්‍යයක්. මොකද එයා ඒක තවදුරටත් පැහැදිලි කරගන්නවා විදර්ශනාව තුළින් සම්මා දිට්ඨිය මාර්ගය එක්ක ගලපනවා විදර්ශනාව එයා දකිනවා මේ ඇති කල්ලි මේ ඇත කියනවා. මේ නැති කල්ලි මේ නැත කියනවා. මේ උපදීමෙන් මේ උපදී. මේ නූපදීමෙන් මේ නූපදී කියලා මනාව දකිනවා. ඒ මනාව දකිනවා කියන්නේ සම්මා දිට්ඨිය. එතකොට එයා ඉන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර වශයෙන් එහෙනම් එතකොට විදර්ශනාව හා මාර්ගය ගැලපෙනවා. එතකොට එයා දන්නවා මං ඉන්නේ මග්ගම් මග්ගේ ඥාන දර්ශන විසුද්ධිය මට කිසි ගැටලුවක් නැහැ මං නොමග ගිහින්නේ මං වැරදි මගේ ගිහිල්ලා නැහැ මං මිත්‍යා දිට්ඨිය ගිහින්නේ මිත්‍යා දිට්ඨි සමාදානයක් මට නැහැ මම සම්මා දිට්ඨි සමාදානයක් මට තියෙන්නේ මං බය නැහැ මම සම්මා දිට්ඨි සමාදානයක් ඒ සම්මා දිට්ඨි සමාදානය විදර්ශනා ප්‍රඥාවයි ඒකයි ඒ විදර්ශනාව හා මාර්ගය ගැලපෙනවද කියලා නිරන්තරයෙන් බලන්න කියන්නේ. ඒතර බලන්න නම් අපිට ධර්මතා දෙකක් ඕනේ. ඒ ධර්මතා දෙක තමයි සීය හා මනා නුවණ. සති සම්පජඤ්ඤේ කියනවා සති හා යෝනිසෝ මනසිකාරය කියනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ මනා නුවණ, සතිය කියන්නේ සිහිය. ඒතර සිහියෙන් යුක්තව අපි විදර්ශනාවේ යෙදෙනවා මනානුවණින් දකිනවා එහෙනම් විදර්ශනාවයි මාර්ගය ගැලපෙනවා. ତර විදර්ශනා ප්‍රඥාව තුළින් අපි සම්මාදිට්ඨිය උපදවනවා. එහෙනම් පෙර භවයේත් එහෙමයි අනාගත භවයේත් එහෙමයි දකිනවා පටිච්ච සමුප්පාදයට අනුව. ඒ කොහොමද? වේදනාවට හේතුවක් තියෙනවා ඒ ස්පර්ශයයි. ස්පර්ශයට හේතුවක් තියෙනවා ඒ ආයතනයි ආයතන වලට හේතුවක් තියෙනවා ඒ නාම රූප දෙකේ ක්‍රියාවයි මේ ඇති කල්ලි මේ ඇත මේ නැති කල්ලි මේ නැත නාම රූප දෙකට හේතුවක් තියෙනවා ඒ තමයි ප්‍රතිසන්දි විඥාණය ප්‍රතිසන්දි විඥාණයට හේතුවක් තියෙනවා ඒ තමයි කර්ම කර්ම වලට හේතුවක් තියෙනවා ඒ තමයි අවිද්‍යාව අවිද්‍යාවට හේතුවක් තියෙනවා ඒ තමයි ආශ්‍රව. ආශ්‍රව කියන්නේ චන්ද රාගය හේවත් තෘෂ්ණාවයි. එයා දකිනවා මේ නම් මේ ධර්මතාවය තමයි මේ දුක් ගොඩ හදන්නේ කියන එක යා නිවැරදිව දැනගන්නවා නිවැරදිව දැක ගන්නවා ඒ තමයි විදර්ශනා මාර්ගයත් එක්ක ගැලපෙනවා මොන මාර්ගයත් එක්කද ගැලපෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එක්කයි ගැලපෙන්නේ එතකොට එයා දකිනවා හරි. මම නිවැරදි. මට පැහැදිලි. මට පිරිසිදුයි. මම බැහැලා ඉන්නේ. මම අනුගත වෙලා ඉන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. මෙන්න මේක අපි වේදනාව නැමැති එක ධර්මතාවයක් අරගෙන මේ විදර්ශනාව හා මාර්ගය ගැලපෙනවද කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. එතකොට මාර්ගයත් එක්ක ගැලපෙනවා නම් එහෙනම් විදර්ශනාව හරියි. එහෙම නැති මාර්ගයත් එක්ක ගැලපෙන්නේ නැත්නම් එහෙනම් විදර්ශනාව සිද්ධ වෙලා නැහැ. එහෙනම් විශේෂ දර්ශනයක් නැහැ. එතකොට අපි දන්නවා මේ වේදනාව කියන එකත් ප්‍රත්‍යනුපන් ධර්මයක්. මේ ලෝකේ යම් කිසි කෙනෙක් විඳිනවා නම් විඳින්නේ පෙර කර්මෙන්. ඒයි පෙර කර්මයෙන් කියන්නේ. පෙරම කර්මයෙන් කියන්නේ කර්මය එක්කනේ මනස ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මනස පහළ වීම තුලනේ වේදනාව ආයි පටන් ගන්නෙ. එතකොට එහෙනම් වේදනාව කර්ම ප්‍රත්‍යය. ස්පර්ශ ප්‍රත්‍යය මූලිකව වර්තමානයේ ප්‍රායෝගිකව අතීත භවයට සම්බන්ධ කරලා බැලුවොත් කර්ම ප්‍රත්‍යය. අන විදර්ශනා. ඒතර අපි බලනවා අනිත් පැත්තකින් එහෙනම් කර්මශය කරන්න ඕනේ. කර්ම අවසන් කරන්න ඕනේ. කර්ම කියන්නේ සිතුවිලි. ඒතර සිතුවිලි කියන්නේ සංස්කාර. දැන් එතනට කොහොමද ගියේ? දැන් වේදනා ස්කන්ධය අපි දැන් එක වේදනාවක් නෙමෙයි මේ ගන්නෙ. ඒතකොට වේදනා සියල්ල ගන්නවා අපි. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා. අනිත් පැත්තෙන් ගන්නවා චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීව සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. දැන් අපි කලින් බෙදලා පෙන්නුවා ඔක්කොම හොඳට නාම ධර්ම තුනක්, රූප ධර්ම දෙකක්. කය කියන තැනට යනකම් මනෝ සංපස්සජා වේදනා කියනකොට නාම ධර්ම එක්ක පහක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් නාම ධර්ම හතරක් අනිවාර්යයෙන්ම තියෙනවා වේදනාවේ මනස නාම ධර්මයක් අරමුණු කලේ වේදනාවක් නම් ඒකත් නාම ධර්මයක් ඒ නිසා හටගත්ත මනෝ විඥානයත් නාම ධර්මයක් මනෝ සංපස්සයත් නාම ධර්මයක් මනෝ සංපස්සජා වේදනාක් නාම ධර්මයක් පහම නාම ධර්ම. අන්න විදර්ශනාව හරි අපි එතකොට මාර්ගයට අවතීර්ණය වෙලා තියෙනවා නිවැරදි මාර්ගයට බැහැගෙන තියෙනවා නොමග ගිහිල්ලා නැහැ. එහෙනම් ඒ බැහැලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස්සනම් එහෙනම් අපට ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ. එහෙනම් අපි කිසිම බයක් නැහැ. එහෙනම් සම්මා දිට්ඨිය. එහෙනම් දැන් එතකොට දැන් වේදනාව නැති කරන්න බෑ. දැන් වේදනාව නැති කරන්න බෑ. ඒ ස්පර්ශය. ඒ ස්පර්ශය නැති කරන්න බෑ. ඒ ආයතන තියෙනවා. දැන් වර්තමානයේ දැන් ගත්තා අපි එතකොට පෙර භවයේ බැලුවා වර්තමානයේ වර්තමානයේ තෘෂ්ණාව නැති කරන්න ඕනේ. තෘෂ්ණාව නැති කරන්න නම් අවිද්‍යාව නැති කරන්න ඕනේ. එයි. තෘෂ්ණාව පටන් ගන්නෙ තෘෂ්ණාව ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව නැත්තම් තෘෂ්ණාවට ක්‍රියාත්මක වෙන්න බෑ. විද්‍යාව ඉපදුවා නම් තෘෂ්ණාවට ක්‍රියාත්මක වෙන්න බෑ. අවිද්‍යාව සිත තුළ ක්‍රියාත්මක වෙන තාක්කල් තෘෂ්ණාව ක්‍රියාත්මක වෙනවා. එහෙනම් වේදනාව අපි නිවැරදිව පරීක්ෂා කළා, නිවැරදිව සෙව්වා බැලුවා. එහෙනම් අපි මාර්ගයට බැසගත්ත හරිය අපි නිවැරදිව අපිට අවබෝධයක් තියෙනවා අපිට තේරෙන හැබැයි හොඳට මතක තියාගන්න මේ වේදනා කියන එක පිළිබඳව මෙනෙහි කිරීමත් සිතෙන් කරන කාර්යයක්. ඒක සංස්කාරයක්. වේදනාව කියන්නේ සංස්කාරයක්. සංඥාව කියන්නේ සංස්කාරයක්. දැන් මේ සංස්කාර කියන්නේ දැන් සබ්බේ සංඛාරානිච්චා කියලා අපි අරන් තියෙනවානේ. දැන් මේ පටිච්ච සමුප්පාද ධර්මයේදී සංස්කාර කිව්වොත් ඒ සංස්කාරයිති වෙන්නේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිජ්ජාභි සංඛාර. දෙහෙම බුදුරජාණන් වහන්සේ තුනට බෙදලා තියෙනවා පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිජ්ජාභි සංඛාර. හැබැයි තව පැත්තකින් බුදුරජාණන් වහන්සේ කතා කරනවා සබ්බේ සංඛාරා ඒතර සබ්බේ සංඛාර අනිච්චා කියලා කියනවා. කියන්නේ සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කියලා. එහෙනම් අපි මෙනෙහි කරන ඒ මෙනෙහි කරන ධර්මතාවයත් මෙනෙහි කරන්න ගත්ත ඒ ධර්මයක් දෙකම සංස්කාර. එහෙනම් කොහොමද සිතුවිලි විසින් සිතුවිලි මෙනෙහි කරනව විසක් පුජ්‍යලයක් වේදනාවක් මෙනෙහි කරන්නේ නැහැ. දෙක හොඳට මතක තියාගන්න. එම නැත්තම් අපි මාර්ගයට අවතීර්ණ වෙන්නේ නැහැ. මාර්ගයට වැටෙන්නේ නැහැ. නිවැරදිව මාර්ගයට වැටෙන්න වන්නම් විදර්ශනාව නිවැරදිව සිද්ධ වෙන්න ඕනේ. විදර්ශනාව නිවැරදිව සිද්ධ වෙනවා නම් පුජ්‍යලයෙන් තොර එතකොට මේ සංස්කාරයන් සංස්කාරයන් මෙනෙහි කරනවා කියලා දකින්න ඕනේ. ඒ කියන්නේ සිත විසින් සිතේ ප්‍රභේදයක්මයි මෙනෙහි කරන්නේ. සිත විසින් සිතේ ප්‍රභේදයක් මෙනෙහි කරනවා. ඒ කියන්නේ එතකොට සිත කියන්නේ සංස්කාරයක්. වේදනාව කියන්නේ සංස්කාරයක්. නාම ධර්මයක්. ඒතකොට නාම ධර්මයක් විසින් නාම ධර්මයක් මෙනෙහි කරනවා විසක් මම වේදනාව මට මෙනෙහි කරන්න බෑ. වේදනාව මෙනෙහි කරන්නේ මම කියලා ගත්තොත් දික්තියක් එනවා. වේදනාවට ඇලුනොත් තණ්හා වෙනවා. ඒ වේදනාව මම උසස් ලෙස විඳිනවා කියලා ගත්තොත් මානයක් එනවා. දැන් එච්චකොට බලන්න වේදනාව පිළිබඳව තණ්හාව තියෙනවා නම් වේදනාව පිළිබඳව මානය තියෙනවා නම් වේදනාව මම විඳින්නේ කියලා ගන්නවා නම් තණ්හා මාන දිට්ටි. ඒතර තණ්හා මාන දිට්ටි තියෙන්නේ කාටද? පෘථග්ජන පුච්චරයට. එහෙනම් මොන ආකාරයෙන් විදර්ශනා කළත් අපි මාර්ගයට අවතීර්ණ වෙලා නැහැ. නිවැරදිව ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට අවතීර්ණ වුණා නම් තණ්හා මාන දිට්ටි වලින් තොරව යොනින්ද. කමන්නේ කොයි තිච්චාවේ. තියෙන බව දැනගන්න. තියෙන බව දකින්න. එතකොට ලේසි අයින් කරන්න. තෘෂ්ණාව අයින් කරන්න ලේසි තෘෂ්ණාව තියෙන බව දැනගෙන හා දැකගත්තොත්. මානය අයින් කරන්න පුළුවන් ලේසි මානය තියෙන බව දැනගත්තොත් හා දෙකගත්තා. දිට්ඨිය අයින් කරන්න ලේසි මං දිට්ඨියක ඉන්නේ කියලා දැනගත්තොත් හා දැකගත්තොත් ඒ නැති තාක්කල් ඔය තණ්හා මාන දිට්ඨිය අයින් කරන්නේ තණ්හා මාන දිට්ඨි අඩු වෙනවනම් ෂේ වෙනවනම් එහෙනම් මාර්ගයට අවතීර්ණ වෙලා ඉන්නේ ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට එහෙනම් විදර්ශනාවයි මාර්ගයයි ගැලපෙනවා ඒ කියන්නේ හරියට විදර්ශනා කරලා තියෙනවා හරියට විදර්ශනා කෙරුවා නම් හරියට මාර්ගයට අවතීර්ණය වෙනවා. ඒ මාර්ගය ලෝකෝත්තර මාර්ගය. ලෝකයෙන් එතර කරවන මාර්ගය. ඒක නිසා දැන් අපි ගත්තේ අද දවසේ වේදනාව. ඒ කියන්නේ මේ විදර්ශනාව හා මාර්ගයත් එක්ක ගැලපෙනවද කොහොමද ගලපන්නේ? ඒතර විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනය. ඒ තුලින් මාර්ගයට අවතීර්ණ වෙන්න ඕනේ. ඒ මාර්ගය කාමලෝක, රූපලෝක, අරූපලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් එතර කරනවන මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර අපිට බයක් නැහැ. අපි එහෙනම් මග එන්නේ හරියටම. නිවැරදි මාර්ගයෙන් එකයි මග කිව්වේ. දැන් සමහර විට මග කිව්වහම සමහර අය හිතනවා අතර මග කියලා නෑ. නිවැරදි මග. මේ මග කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ලෝකෝත්තර මාර්ගයට. එහෙනම් අපි එතන ඉන්නේ. එතන ඉන්නවා නම් අපිට බය වෙන්න ඕනේ නැහැ. මොකද අපි අර විඳීම තුල ඇලෙන්නේ නැහැ. දන්නවා සමුදය කියලා එක. විඳීම දුකයි කියලා දන්නවා. විඳීමට ඇලීම සමුදයයි කියලා දන්නවා. සමුදය අයින් කළොත් විඳීම නැමැති දුක අයින් වෙනවා කියලා දකිනවා. ඒකට මාර්ගයට අපි අවතීර්ණ වුණා කියලා දන්නවා. ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගයයි කියලා. ඒතර පෙර භවයේ පිළිබඳව විමසලා අවබෝධ කරගත්තා. අනාගත භවයේ පිළිබඳව විමසලා අවබෝධ කරගත්තා. පටිච්ච සමුප්පාදයෙන් විමසලා අවබෝධ කරගත්තා.